පින්වත්නි අපි මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේහි සූත්‍ර ධර්ම 50ම දේශනා කරලා අවසන්. මේ වෙනකොට අපට දේශනා කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේන සූත්‍ර ධර්ම 50 පිළිවෙලට. මේ සූත්‍ර ධර්ම 50න් අද දවසේ අපට කතා කරන්න තියෙන්නේ හයවෙනි සූත්‍රය වුණ ජීවක සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම 152කින් 56 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසිකේ එන 6 වෙනි සූත්‍රය. එහෙම ගත්තම හරි. පින්වත්නි අපේ ශාසන ඉතිහාසයේ ගැටලු ඇති වෙන විවිධ අවස්ථා තියෙනවා සාසනික වශයෙන් සාසනය ඇසුරු කරන විවිධ ශ්‍රාවකයන්ට. එවැනි ගැටලු ඇතුණාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ නම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙලා මේ ගැටලු විසඳගත්ත හැටි ඕනතරම් මේ සූත්‍ර දේශනා හදාරද්දී අපට හමු වෙලා තියෙනවා. වර්තමානයේ අපිට වෙලා තියෙන ලකූම ගැටලුව තමයි අපට ඇති ඕනම සාසනික අර්බුදයකදී සාසනික ගැටලුවකදී ධර්ම විනය සම්බන්ධ ගැටලුවකදී නමුත් අපට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමු වෙන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහ කරලා මේ ගැටලුව විසඳගන්න විදියකුත් නැහැ. අපිට මේ වෙනකොට ඉතුරු වෙලා තියෙන හස්තසාර සම්පත තමයි සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් විනය පිටකයත් මේ උතුම් පිටකයන් ඇසුරු කරගෙන තමයි අපිට තියෙන ඕනම ගැටලුවක් සාසනික ප්‍රශ්නයක් ධර්ම විනය පිළිබඳ ගැටලුවක් හරි විසඳගන්න සිද්ධ වෙන්නේ. මේ ජීවක කියන සූත්‍රයේ තුල සඳහන් වෙන්නේ පින්නත්නි ජීවක කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝම ශ්‍රද්ධාවන්ත සෝතාපන්න ශ්‍රාවකෙක් ජීවක වෛද්‍යවරයා මේ ජීවක වෛද්‍යවරයා සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා ජීවක අඹවණය බුදු පියාණන් වහන්සේට පූජා කරනවා. ජීවක අඹවණේ පූජා කළා විතරක් නෙවෙයි ඒ අඹවණේ බොහෝම අපූර්ව විහාරස්ථානයක් ආරාමයක් ගොඩනගලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. ඉතින් මෙහෙම ශාසනයට මහත් වූ හැඟීමකින් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් කටයුතු කරපු උතුමෙක් තමයි සෝතාපන්නතුමෙක් ජීවක වෛද්‍යවරයා. මෙතුමාට ගැටලුවක් ඇති වුණා මේ සමාජය තුල කතා කරන යම්කිසි කාරණාවක් වුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ජීවක අඹවණේ වැඩ ඉන්න අවස්ථාවක මේ ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට යනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමනං ගෝතමන් උද්දිස්ස පාණං ආරභන්ති. මේ සමාජය තුල මෙන්න මෙහෙම කතාවක් යනවා භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවද කරනවා. ඊළඟට තන් සමනෝ ගෝතමෝ ඥානං උද්දිස්ස කතං මන්සං පරිබුඤ්ජති පටිච්ච කම්මන්ති ශ්‍රමණ ගෞතමයෝ දැන දැන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් කරන ලද ඒ මාංශයන් වළඳනවා කියලා මෙන්න මෙහෙම කතාවක් සමාජයේ පැතිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ජීවක වෛද්‍යරය සඳහන් කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා ප්‍රාණවද කරනවා, ප්‍රාණඝාත කරනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා කරන ලද අන්න ඒ මාංශයන් පිළිගෙන වළඳනවා කියලා කතාවක් මෙතරනවා. බුදුරජාණන් වහන්සේ මේක පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා තමයි ජීවක වෛද්‍යවරයා මෙතනදී විමසන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනෝ පින්නත්නි ජීවක මම කරුණු තුනකින් මාංශය පරිභෝග නොකළ යුතුයි කියමි. කාරණා තුනක් මුල් කරගෙන මාංශය එහෙම නැත්නම් මස් නොවැළඳිය යුතුයි නොපිළිගත යුතුයි කියලා අනුශාසනා කරනවා කියලා සඳහන් කරනවා. පළවෙනි කාරණාව තමයි දිත්තං. දෙවෙනි කාරණාව තමයි සුතං. තුන්වෙනි කාරණාව තමයි පරිසංකිතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ පින්වත්නි ජීවක යම්කිසි භික්ෂුවක් යම්කිසි අවස්ථාවක අහලා තියනව නම් Taman උදෙසා මේ ප්‍රාණඝාතය මේ මාංශය Taman උදෙසා සිද්ධ කළ එකක් කියලා දැනගත්තොත් දැකගත්තොත් ඊළඟට සුතං කියන්නේ දැක්කේ නැති වුණත් අහන්න ලැබෙනවා ඔබ වහන්සේ වෙනුවෙන් තමයි මෙන්න මේ සතා මරලා මෙන්න මේ විතර මේ මාංශය සකස් කරලා ඔබ වහන්සේට පූජා කරන්නේ. අන්න ඒ වගේ යම්කිසි අවස්ථාවක තමන් වෙනුවෙන් ඒ සත්‍යයන් ඝාතනය කරලා මාංශය සකස් කරලා පූජා කරනවා කරනකොට ඒක තමන් දැක්කනම් ඊළඟට තමන්ට ඒ ගැන අහන්න ලැබුණා නම් ඔය දෙකමත් නැතුව පරිසංකිතං කියලා කියන්නේ පින්වත්නි භික්ෂුවකට සැකයක් උපදිනවා. දැක්කේ නැහැ. තමන් වෙනුවෙන් මරනවා, තමන් වෙනුවෙන් මරනවා කියලා ඇහුවෙත් නැහැ. නමුත් හිතේ ඇති වෙනවා නම් කුකුසක්. මම වෙනුවෙන් මරලක් දන්නේ මම වෙනුවෙන් මේ සතාට ජීවිතය අහිමි කරලා මේ මාංශය සකස් කරුවද දන්නේ කියලා සැකයක් හරි ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවක මම ඒ මාංශ පරිභෝගය අනුමත කරන්නේ නැහැ. දැකලා හරි තියෙනවා නම් අහලා හරි තියෙනවා නම් ඒ දෙකම නැතත් සැකයක් හරි උපදිනවා නම් සැකයක් හරි කුකුසක් හරි උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක මම ඒක අනුමත කරන්නේ නැහැ කියලා. දැන් බලන්න පින්නත් අපේ සමාජයේ පැත්තට එබිල පොඩ්ඩක් අපි බලමු. දැන් සමාජය තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා අර්බුදයක් තියෙනවා මාංශ අනුභවය සුදුසුද නුසුදුසුද මේක කාලාන්තරයක් තිස්සේ පැන ගැටලුවක් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කාරණාවට අනුකූලව පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. දැන් බලන්න වෙළඳපලේ තියෙන මාංශය පිළිබඳව ඔන්න යම් යම් කතා සිද්ධ වෙනවා. වෙළඳපලේ තියෙන මාංශය කැපද අකපද කියලා ඔන්න කතා වෙනවා. දැන් වෙළඳපලේ යම් මාංශයක් තියෙනවා නම් පින්නන්ති අපි අපි වෙනුවෙන් ඒ ඒ සතා මැරුවා කියලා අපි දැක්කද? අපි දැක්කේ නැහැ. ඊළඟට ඒ සතා අපි වෙනුවෙන් මැරුව කියලා කාගෙන් හරි ඇහුවද? අහලත් නැහැ. හැබැයි ඒ සතා අපි වෙනුවෙන් මැරුවේ නෑ කියලා සැකයක් තියෙන සැක මාත්‍රයක්වත් නැද්ද? දැන් වෙළඳපලේ තියෙන මාංශයක් ගත්තට පස්සේ ඔන්න Tamanට සැක නෑ ඔන්න මම වෙනුවෙන් මැරුවා කියලා Taman ඔන්න දැක්කේ නෑ. දෙවෙනි කාරණාව මම වෙනුවෙන් මැරුවා කියලා ඇහුවෙත් නෑ කියමු. අහලත් නෑ. කඩේ තියෙන මාංශය. හැබැයි පින්නල් Tamanට කුකුසක් තියනවද නැද්ද? කුකුසක් තියනවද නැද්ද? මම ඇහුවේ නැති වුණාට දැක්කේ නැති වුණාට හිතේ කුකුසක් තියනවද නැද්ද පින්නති මේ මාංශය වළඳන එක සුදුසුද නැද්ද කියලා. ඒ කියන්නේ එතනදිම අපට තේරෙනවා පින්වත්නි ඒක පරිභෝගයේදී පරිභෝගයට නුසුදුසු බව. දැන් පින්නතු මෙහෙම හිතන්න. දැන් මේ ජීවක වෛද්‍යවරයාට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. පින්නත් ජීවක මේ බුද්ධ ශාසනයේ ඉන්නවා මෛත්‍රී විහාරී භික්ෂුවක්. නැත්තම් කරුණා විහාරී භික්ෂුවක් මුදිතා සහ උපේක්ෂා විහාරී භික්ෂුවක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන විස්තර කරනවා මෛත්‍රී විහාරී භික්ෂුව කොහොමද? මෛත්‍රී විහාරී භික්ෂුව එක දිශාවක් අරමුණු කරගෙන එක දිශාවක් අරමුණු කරගෙන මෛත්‍රිය මහග්ගත වූ සිතකින් පතුරමින් වාසය කරනවා. ඊළඟට දෙවන දිසා වරමුණු කරගෙන මේ මෛත්‍රී සහගත භික්ෂුව මහග්ගත කොට මෛත්‍රී වඩමින් මෛත්‍රී පතුරවමින් කටයුතු කරනවා. ඊළඟට තුන්වෙනි දිසා වරමුණු කරගෙන හතරවෙනි දිසා වරමුණු කරගෙන ඊළඟට උඩ දිසා වරමුණු කරගෙන යට දිසා වරමුණු කරගෙන මේ වගේ සියලු ලෝකයන් සියලු සක්වලයන් අරමුණු කරගත්ත මහග්ගත වූ මෛත්‍රී විහරණයකින් මෙයා වාසය කරනවා. අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කතා කරන දිසා අරමුණු කරගත්ත මෛත්‍රී කියන්නේ කියලා. දැන් අපි මෙහෙම හිතුවොත් ඔන්න දැන් අපි ඔන්න වාඩි වෙලා අපි හිතනවා මේ කුඩ දිසාවේ සියලු සත්වෝ වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා. ඒකද මේ කියන්නේ. යට දිසාවේ සියලු සත්වෝ වෛර නැත්තෝ වේවා තරහ නැත්තෝ වේවා දුක් පීඩා නැත්තෝ වේවා කියලාද මේ කියන්නේ. මේ ඒකද කියන්නේ. නැහැ. මහග්ගත කොට යම් කිසි කෙනෙක් දිසාරමුණු කරමින් මෛත්‍රී කරනවා කියන්නේ ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. පින්වත්නි බුද්ධ දේශනාව වෙනවා මේ ඔය මෛත්‍රී කර්මස්ථානය පුරුදු කරද්දී සීමා සම්බේධ කියලා වචනයක්. සීමා සම්බේධය කියලා කියන්නේ අපේ ජීවිතවල අපි ඇසුරු කරන ලෝකයාට මෛත්‍රියේ සීමා මායින් තියෙනවා. දැන් අම්ම ගැන අපිට මෛත්‍රියක් තියෙනවා. නමුත් ඒ අපිට අම්ම ගැන තියෙන මෛත්‍රිය වගේ මෛත්‍රියක් එතනින් එහා අම්මලගෙන නැති වෙන්නේ. තමන්ගේ පියතුමා ගැන මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ මෛත්‍රිය, එවැනි මෛත්‍රියක් ඒ පියතුමා එහායින් අනිකුත් පියවරුන්ට අපිට ඇති වෙන්නේ නැහැ. දරුවෙකුට මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ එවැනි මෛත්‍රිය අනිකුත් දරුවන් ගැන ඇති වෙන්නේ සහෝදර සහෝදරයන් තමන්ගේ ස්වාමියා බහරයා ගැන මෛත්‍රියක් තියෙනවා. හැබැයි ඒ මෛත්‍රිය වගේ මෛත්‍රියක් වෙන බාහිර අය වෙනුවෙන් ඇති වෙන්නේ නැහැ. ඇයි එහෙම ඇති වෙන්නේ නැති අපේ මෛත්‍රියට සීමා තියෙන නිසා. අම්මට අපේ මෛත්‍රිය සීමා වෙලා, තාත්තට අපේ මෛත්‍රිය සීමා වෙලා, දරුවන්ට අපේ මෛත්‍රිය සීමා වෙලා. සහෝදර සහෝදරයන්ට තමගේ සාම්භාරයාවට මෛත්‍රිය සීමා වෙලා. බුදුරජාණන් වහන්සේ මේ සීමා සම්බේදයක් කියලා සඳහන් කළේ ඔන්න ඔය සීමා කැඩිලා බිඳලා යන්න ඕනේ. තමන්ගේ අම්ම වගේ සියලුම අම්මලා ගැන මෛත්‍රියක් ඇතිවන සංකල්පයක්. තමන්ගේ තාත්තා වගේ සියලුම පියවරුගෙන මෛත්‍රියක් ඇතිවන සංකල්පයක්. තමන්ගේ දරුවෝ ගැන වගේ සියලුම දරුවන් කෙරෙහි මෛත්‍රියක් ඇතිවන සංකල්පයක්. ආදරයක් නෙවෙයි මෛත්‍රියක්. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ ඒකයි සඳහන් කළේ මාතා යතා නියම් පුත්තන් ආයුෂා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ බුහතේසු මාන සම්භාවයේ අප්‍රමාණං යම් කිසි කෙනෙකුට ඇති කරගන්න ඕන මෛත්‍රිය විදිහට බුදුන් වහන්සේ දේශනා කළේ අම්ම කෙනෙකුට දරුවෙක් ගැන ඇති වෙනා වගේ මෛත්‍රියක්. දැන් අම්ම කෙනෙක් කැමතිද දරුවෙකුට වචනකින් හරි තවත් කෙනෙක් රිද්දනවට? කැමති නෑ. අම්ම කෙනෙක් කැමතිද දරුවෙකුට දඬුවකින් මුගුරකින් පහරක් ගහනවට? කැමති නෑ. අම්ම කෙනෙක් කැමතිද තමන්ගේ දරුවා පහත් කරලා කතා කරනවට? කැමති නෑ. අම්ම කෙනෙක් කැමතිද තමන්ගේ දරුවගේ වැරදි වෙන කෙනෙක්ගේ කතා කරන්න? කැමති නෑ. වරදක් කතා කරගෙන ආවත් ඒ අම්ම කරන්නේ වරද වහන එක. ඊළඟට අම්ම කෙනෙකුට දරුවෙක් ගැන ඊර්ෂ්‍යාවක් එහෙම වෙනවද? නැහැ. ඇති වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අම්ම කෙනෙකුට ඇත්තටම අපි තුන් දරුවෙක් දරුවෙක් අපි තුන් දැන් ඔන්න උකුලේ නැලවෙන කාලේ දරුවෙක්. උකුලේ නැලවෙන කාලේ දරුවෙක් අපේ අම්මලා එහෙම දන්නවා. වෙලාවකට ඔන්න අතර දෙන කිරි බෝතලේ විසි කළා දානවා. වෙලාවකට අම්මගේ උදරයට පයින් ගහගෙන ගහගෙන යනවා. වෙලාවකට අම්මගේ ශරීරේ මල මුත්‍ර කරනවා. වෙලාවකට පියතුමාගේ ශරීරේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වල ඒ අම්මට දරුවා ගැන කිසියම්ම අමනාපයක් ඇති වෙන්නේ මල මුත්‍ර කරගත්තත් හුරතල් කර කර තමයි ඒ අම්මා ඒ දරුවා කෙරේ කටයුතු කරන්නේ. ඇයි? එච්චර මෛත්‍රිය. ශරීරයේ මල මුත්‍ර හැලුවත් තරහක් ඉන්නේ. දැන් බලන්න ගමනක් යද්දී කපුටෙක් වර්ජස් ස්පීඩක් ඔලුවට හෙලුවොත් මොකද වෙන්නේ? කපුටත් එක තරහ යනවනේ. හැබැයි දරුවෙක් තමන්ගේ ශරීරය අර කපුටාගේ වර්ජස් වලට වඩා ඉතාමත් දුග වැඩි දුගදක් පමණ අපිරිසිදු. විශාල ලෙස තමන්ගේ ශරීරයට හෙළන මල මුත්‍ර හමු වේ නමුත් ඒ අම්මට දරුවා ගැන වෛරයක් උපදින්නේ නැහැ. හැබැයි අර කපුටෙක් වගේ සත්වයේ පුංචි වර්ජස් ස්පීඩක් හෙලුවොත් ඒ කපුටත් එක තරහ යනවා. එතකොට බලන්න අම්මා කෙනෙකුට දරුවෙක් ගැන තියෙන මෛත්‍රිය කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන් මේකේ. ඊළඟට දරුවෝ කොච්චර වෙනස්කම් කළත් කොච්චර වෙනස්කම් කළත් වටේ පිටේ අය අහද්දි අම්මා තාත්තා කියන්නේ මොකද්ද? ඒත් කියන්නේ දරුවමට ආදරේ කියලා. ඔය ඔහොම කිව්වට ඔහොම බැන්නට ඔහොම කළාට කොල්ලමට ආදරේ. අන්න එහෙමයි කියන්නේ. ඒ කියන්නේ අපේ දෙමව්පියන්ගේ හිතේ විශේෂයෙන් මෙතනදී ගත්තේ අම්මා කෙනෙකුට දරුවෝ කෙරෙහි තියෙන මෛත්‍රිය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒ මෙත්සිත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. සියලුම ලෝක සත්‍යයන් කෙරෙහි ඇති වෙන්න ඕනේ කියලා. අන්න එහෙම එකක් ඇති වුණොත් කියන ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් එවැනි මෛත්‍රියක් තියෙන කෙනෙක් ගමනක් යද්දී කපුටෙක් වර්චස් පිටක් හෙළුවා. කපුට ගැන ඇති වෙන්නේ අර අම්මට දරුවෙක් ගැන ඇති වෙනවා වගේ හැඟීමක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ මෛත්‍රී සහගත හැඟීමකට එන්න නම් සීමා බිඳලා සීමා මායිම් බිඳලා මේ හැම අම්මෙක්ම හැම පියෙක්ම හැම දරුවෙක්ම හැම සත්ත්වයෙක්ම තමන්ගේම කුසෙන් වදාපු දරුවෙක් වගේ දැනෙන මට්ටමකට ගන්න නම් ගත්තොත් අන්න ඒකට කියනවා සීමා බිඳගත් කෙනෙක් කියලා. අර සීමා මායිම් අප්‍රමාණ මෛත්‍රියක් තියෙනවා. ඔන්නෝ වගේ හැඟීමකට එන්න නම් සීමා සම්බේදය බිඳගත්ත සීමා සම්බේද අවස්ථාවේ අවස්ථාවට එන්න නම් එයා ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාව කාලයක් පුරුදු කරන්න ඕනේ. දේශය ආදීනව මෙනෙහි කරමින් මෛත්‍රී ආනිසංස මෙනෙහි කරමින් තමා කිරීමෙත් සිත පතරොවමින් අසල්වැසියන් කිරීමෙත් සිත පතරොවමින් මේ විදිහට කාලයක් තිස්සේ මෛත්‍රී චිත්තයෝ නැවත නැවත නැවත නැවත පෙරහැරක් වගේ પરම්පරාව වගේ නැවත නැවත පුරුදු කළ පුරුදු කළ ආශේවනය කළ ආශේවනය කළා භාවිතා කළ භාවිතා කළා මෙයා එනවා සියලුම අය කෙරෙහි දරුවෙකුට අම්මේකට දරුවෙක් දැනෙනවා වගේ මට්ටමේ හැඟීමකට එනවා. එතකොට කියන සීමා සම්බේධය කියලා. අන්නේ හැඟීමට එනකොට නීවරණ යටපත්. ඒ හැඟීම තුලම වාසය කිරීමට කියන උපචාරය තුල වාසය කිරීම කියලා. අනේ හැඟීම තුලම වාසය කරන කෙනා තමයි මෛත්‍රී ධානයන්ටපත් වෙන්නේ. අන්නේ වගේ මෛත්‍රී ධානයකටපත් වෙච්ච කෙනෙක් ඒ ධානය හොඳට නැවත නැවත නැවත නැවත සමවැදෙමින් පුරුදු කරනවා. සමාපatti කුසල, ත්‍ිටි කුසල එහෙම කියලා ඔය දේශනාවල තියෙන ධාන සංයුක්තවල සමාපatti කුසලය කියන්නේ ඒ ධානයට නැවත නැවත සමවැදීමේ හැකියාව ඇති කරගන්නවා. තිති කුසල කියන්නේ ඒ ඇතිවෙච්ච සමාධිය දිගට පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට සමාධියට කැමති වෙලාවට සමය දෙන්නක් කැමති කාලයක් වාසය කරන්නත් මුට්ටාණු කුසල සමාපatti මුට්ටාණු කුසල කියන්නේ කැමති වෙලාවක නැගිටින්නත් පුළුවන් ධානයේ. ඔන්නයේ මට්ටමට මෛත්‍රී ධ්‍යාන වර්ධනය කරගෙන ඊට පස්සේ තමයි දිසා අරමුණු කරලා මෛත්‍රී සහගතව වාසය කරන්නේ. මොකද කරන්නේ මෙයා දකුණු දිශාව අරමුණු කරලා දකුණු දිශාවේ සියලුම සත්‍යව කිව්වට පස්සේ පිළිතුර හිතන සීමා තියෙනවා. දැන් මේ දැන් ධර්ම දේශනා කරන මම වුණත් අපේ පිළිතුර වුණත් ඉදිරි දිශාව කියලා හිතුවොත් ඉස්සරහ කියලා හිතුවොත් මේක කොච්චර ඈත ඈත ඈත ඈත යනවද? ඒකයි මේ මේ ලෝකේ ඉක්මවා ගිය සක්වලවල් පවා අරමුණු වෙනවා කියලා කියන්නේ ඒකයි. එක දිශාවක් ගත්තට පස්සේ දිශාවේ කෙලවර අපිට හොයාගන්න අමාරුයි. එතකොට අන්නේ දැන් අර මෛත්‍රී ධානයන්ට ආපු කෙනා මොකද කරන්නේ? හොඳට පුරුදු කරගෙන අදිෂ්ඨාන කරනවා ධානයකට සමවැදෙන කලින් මෙන්න මේ දකුණු දිශාවේ ඉන සියලුම සත්වයෝ සියලුම සත්වයෝ නිදුක් වේවා වගේ හැඟීමක් ඇති කරගෙන ධානයට සමවැදෙනවා. එතකොට කියනවන්නේ ඒ දිශා වරමුණු කරගෙන මහග්ගත ලෙස මෛත්‍රී චිත්තය භාවිතා කරනවා කියලා. ඊළඟට එයා ඒ ධානයෙන් එළියටයි ලාපහු උතුරු දිශාව අරමුණු කරනවා. උඩ දිශාව අරමුණු කරනව නැත්තම් නැත්නම් යට දිශාව අරමුණු කරනවා. යට දිශාව කියුවට පස්සේ මේ මහ පොළවේ මේ පෘථිවි ධාතුවෙන් යටය යට ප්‍රදේශයක්. එතකොට කොච්චර ඈතකද ඒක යනවද? එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවක කියන වෛද්‍යවරයාට මේ ශාසනයේ ඉන්න යම්කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහට මෛත්‍රී හිත හොඳට පුරුදු කරලා සීමා සම්බේධ විඳගෙන හැම සත්වයකම අපා දෙපා සිව්පා බහුපාදි සියලු සත්වයකම අම්මේකට දරුවෙක් දැනෙන මට්ටමට ඇවිල්ලා ඒ තුලින් ධාන වලට ඇතුල් වෙලා ඒ ධාන පුරුදු කරලා ඊළඟට මෙයා ඒ ධාන වලින් එළියට ඇවිල්ලා දිශා අරමුණු කරලා නැවත නැවත සමවැදෙමින් මෙන්න මෙහෙම මෛත්‍රිය පුරුදු කරනවා අන්න ඒ වගේ මෛත්‍රියක් පුරුදු කරන මේ ශ්‍රාවකයා මොකද කරන්නේ? නිමන්ත්‍රණයක් ලබනවා. නිමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද පින්නත්නි? දානයකට ආරාධනාවක් ලබනවා. මෙන්න මේ භික්ෂුව ඒ මෛත්‍රී ධානය පුරුදු කළ වෙන්න පුළුවන් නැත්නම් කරුණා ධානය පුරුදු කළ වෙන්න පුළුවන් අපි සඳහන් කළ විදිහට කතා කළ විදිහට එහෙම නැත්නම් මුදිතාහාර උපේක්ෂාහාරය මෙන්න මේ වගේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරපු මෙන්න මේ භික්ෂූන් වහන්සේ ලැබූ ආරාධනාවකට ඔන්න නිවසකට යනවා. අන්නේ නිවසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ භික්ෂුව දන් වළඳන විදිය. ඒ භික්ෂුව දන් වළඳනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් මේ භික්ෂුව දන්නවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මාංශ වළඳනකොට මාංශ වැළඳීමේදී කාරණා තුනක පිළිටන්න වෙනවා. මොකද්ද? පළවෙනි එක තමයි ඒක ඒ සතා Taman උදෙසා මැරුවා කියලා Taman උදෙසා මැරුවා කියලා නොදකිය යුතුයි. Taman උදෙසා මැරුවා කියලා සැකයක්වත් ඇති නොවිය යුතුයි. ඊළඟට ඒ මාංශය Taman වෙනුවෙන් මැරුවා කියලා නොවැසිය යුතුයි. ඊළඟට එහෙම තමන් වෙනුවෙන් මැරුවා කියලා එහෙම ඇසීම් මාත්‍රයක්වත් සැකයක් නූපදින විදිහට ඇති නොවිය යුතුයි. ඊළඟට මේ මාංශය දකිද්දී මේ මාංශය දකිද්දී තමන්ට මේ මාංශය ගැන මේ කඩෙන් ගෙනාපු මාංශයක් මේක කැපද අකපද ඒ කියන්නේ මේ තුලින් මම මේ ප්‍රාණඝාතයට අනුබලයක්වත් දෙනවද කියලා සැකයක් හරි තියෙනවා නම් ඒ මාංශය වළඳන්නේ නැහනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණා තුනේ පිළිහිටන වේ භික්ෂුව දැන් වළඳන්නේ මෙන්න මෙහෙමයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතන් පින්ඩපාතන් අගතිතෝ අන්න එහෙම නුවණින් කැප අකප බව විමසලා අකපනම් ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ භික්ෂුවට දැනුණොත් ඒ මාංශය පිළිබඳ ওই තුන්නාකාරම සැක නැහැ කියලා. කිසිම සැකයක්. ඒක නිකන් පවත්ත මංස. ඒ කියන්නේ මේක හරියට මේ ගහකින් වැටුණු gediyak වගේ. කියන්නේ ගහකින් වැටුණු gediyak වගේ මේ මාංශය ඒ කියන්නේ කිසිම දැක්මකුත් නැතුව කිසිම ඇසීමකුත් නැතුව කිසිම සැකයකුත් නැතුව ඊටාම විශ්වාසයෙන් වළඳන්න පුළුවන් නම් අන්නේ වැළඳීමත් බුදුන් වහන්සේ දේශනා කරන වළඳන්නේ කොහොමද? සෝතන් පින්ඩපාතන් අගතිතෝ. අගතිතෝ කියලා කියන්නේ තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව. සියලුම සත්‍යයන් කෙරෙහි ගැඹුරු මෛත්‍රිය කරුණාවත් වෙන මේ භික්ෂුව තණ්හාවෙන් ගැට ගැට ගැහෙන්නේ නැතුව තමයි මේ මාංශය භාවිත කරන්නේ. අගතිතෝ. ඊළඟට දේශනා කරනවා අමුච්චිතෝ මේ මාංශය අබුච්චිතෝ කියලා කියන්නේ සිහි මුලා වෙන්නේ නැතුව කෙනෙක් මාංශ වළඳද්දී සිහි මුලා වෙන්නේ කොහොමද? එක කාරණාවක් තමයි මාංශයේ කරේ තණ්හා උපදීම. අපේ සමාජයේ මාංශයේ කැප අකැපභාවයේ කතා කරන හැමදෙනාටම නෙවෙයි බහුතරයකට අමතක වෙන එක කාරණාවක් තියෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ යම් ධර්මයක් යම් විනයක් මේ ලෝකයට එලි කළා නම් ඒ කුමක්ද නිසාද? සම්මා සම්බුදුවරයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ සත්‍යයන්ට කුමක් කිරීම පිණිසද? සත්‍යයන්ගේ දුක නැති කිරීම පිණිස. දුක නැති කිරීම පිණිස කුමක් කළ යුතුද? තණ්හාව නැති කරන්න ඕනේ. එහෙනම් මේ ලෝකෙට සම්මා සම්බුදුරයන් වහන්සේලා පහළ වෙන්නේ මේ පංචස්කන්ධ දුක දරන මේ සසරගත සත්‍යයන්ගේ ඒ පංචස්කන්ධ දුකට හේතුන තණ්හා නැති කරන්න. ඒ තණ්හා නැති කරන්නයි මේ ධර්මය. ඒ තණ්හාව නැති කරන්නයි මේ විනය. එතකොට යම්කිසි කෙනෙක් මාංශ වළඳනවා නම් තණ්හාවෙන් ආශාවෙන් එයාට මාංශ නැති වුනොත් ඒ වේල කන්න අපහසු නම් දවස් දෙකකට සැරයක් හරියේ පිළි රසයක් දැනෙන්නේ නැතුව පිළි සුවඳක් දැනෙන්නේ නැතුව ආහාරයක් ගන්න බැරි නම් එතන තියෙන පැහැදිලිවම තණ්හාව අපි ඒ ආකාරයටත් දකින්න ඕනේ මේක දිහා. කෙනෙක් මාංශ වැළඳීම තුල තණ්හාව වර්ධනය වෙනවා ඒ ක්‍රියාවෙන් වෙනට බාධාවක්. මේ ශාමින් වහන්සේලා මේ මෛත්‍රී විහාරති කරුණා විහාරති මේ භික්ෂූන් වහන්සේලා පෘථග්ජන භික්ෂූන් වහන්සේලා අවබෝධයකටපත් නොවුණුතුමන් වහන්සේලා වෙන්න පුළුවන්. හැබැයි ඒ ඒ පින්ඩපාතේ වළඳනකොට ඒ මාංශාදිය වළඳනකොට තණ්හාවෙන් ගැට නැතුව ඊළඟට තණ්හාවෙන් මුලාවටපත් වෙන්නේ නැතුව නොයලි අනජ්ජාපන්නෝ තණ්හාවෙන් ඒ මාංශේ බැසගන්නෙත් නැතුව දැන් බලන්නකො මේ සමාජයේ සමහර අය මස් කනකොට කොහොමද? තලු මරමර ඒක ආහාරයට ගන්නෙ. දැන් ප්‍රත්‍යක්ෂාවලියම සඳහන් කරන්නේ පින්දපාතේ කොහොමද මේ ගන්න ඕනේ? පොයට උනත් ඔය පින්දපාත ප්‍රත්‍යක්ෂාව කරන්නේ නේව දවාය නේව දවාය න මණ්ඩනාය න විභූෂණාය ආදි වශයෙන් යාවදේ විමස්සකායස තිතියා යාපනාය ආදි වශයෙන් මේ ආහාරය මොනතරම් නොඇලීද ගන්න ඕනේ. නමුත් මේ සමාජයේ තෙපිල බැලුවට පස්සේ අපට හොඳට තේරෙනවා පිළිතුරත් ඒක දැනෙලා ඇති මේ මාංශ අනුභවයේදී ඒක උබ්බල කඩ කැලලක් හරි වෙන්න පුළුවන්. ඉස්සෝ කැලලක් වෙන්න පුළුවන්. හාල්මැසි කොටසක් වෙන්න පුළුවන්. අන්න ඒවා අනුභව කරද්දී ලෝකේ අනුභව කරන්නේ දැඩි තණ්හාවෙන්. එතකොට දැඩි තණ්හාවෙන් කැපමාංශයක් නමුත් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ? ඒක නිවනට බාධාවක්. ඒක නිවනට පැහැදිලිව බාධාවක්. තණ්හා මාත්‍රයම මේ ලෝකයේ ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, සිත පිනවීම. ඔන්න ඔය කාරණාහෙන් එකක් තමයි දිව පිනවීම කියන්නේ. එකක් ඉන්ද්‍රිය අසංවරයක් ඒක. ඒක විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඇතුලාන්තයේ ආහාරය පිළිබඳ දැඩි ලෝභය ඇති වෙනකොට ඒක විපාක පිණිස ක්ලේශ වට්ටයක්. ඒ ක්ලේශ වට්ටය නිසා කර්ම වට්ටයක්. කර්ම වට්ටය නිසා විපාක වට්ටයක් සකස් වෙනවා. දැන් තණ්හාවෙන් මස් කෑල්ලක් කනවා කියන්නේ තණ්හාවෙන් මාළු කෑල්ලක් කනවා කියන්නේ තණ්හාවෙන් උඹලකට කෑල්ලක් රස විඳින්මින් කනවා කියන්නේ අනුභව ගන්නවා කියන්නේ එතන ක්ලේශ වට්ටය ක්ලේශ වර්ගය නිසා කර්ම සකස් වෙනවා කර්ම නිසා විපාක වාර සකස් වෙනවා එතකොට මේ මෛත්‍රී විහාරයේ භික්ෂුන් වහන්සේලා දානයකට වැඩියට පස්සේ පින්නත්නි සඳහන් කරනවා මේකේ කැප අකප භාවය බලලා Taman දැකලවත් නැති Taman අහලවත් නැති Taman වෙනුවෙන් මේක කරා කියලා කිසිම සැක බිඳුවක්වත් නැතුව නමුත් යම් කිසි මාංශයක් වළඳනවා ඒක වළඳන්නේ කොහොමද අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව තණ්හාවෙන් මුසපත් වෙන්නේ නැතුව සහ අනජ්ජාපන්නෝ කියන්නේ ඒකේ තණ්හාවෙන් බැහැගන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගුඤ්ජති ආදීනව දස්සාව කියන්නේ ආහාරයේ පිළිකුල ආහාරයේ ආදීනව නැවත නැවත නැවත නැවතී ඒ ආහාරය සම්පාදනය කර ගැනීමේ ආදීනව ඒ ආහාරයේ තින ආදීනවය, ඒ ආහාර වැළඳීමේ පසු වෙන, එන ආහාරය වළඳද්දී වෙන ආදීනව ආදී වශයෙන් හොඳට මනසිකාර කරන නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. මේක මේ සසර දුකෙන් නිදහස් වෙන්න මෙන්න මේ ආහාරය ගන්න කියන හැඟීමෙන් තමයි මේ ආහාරය ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජීවක මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී විහාරේ, කරුණා විහාරේ, මුදිතා උපේක්ෂා විහාරේ භික්ෂුව උනත් මෙහෙමනම් මේ මාංශ වළඳන්නේ පින්දපාතේ වළඳන්නේ. රාගය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ. දේශය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ. මෝහය සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළ. තථාගතයන් වහන්සේගේ ආහාර වැළඳීම ගැන ඔබ මොකද කියන්නේ කියලා අහනවා. දැන් අර ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ සමාජයේ මෙන්න මෙහෙම දෙයක් කියනව කියලානේ. මොකද්ද මෙන්න මෙහෙම දෙයක් කියනව කියලා සඳහන් කළේ සමණං ගෝතමන් උද්දේශ පාණං ආරභಂತಿ ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කරනවා. ඊළඟට ඒ ශ්‍රමණ ගෞතමයෝ ඒ බව දැන දැන ඒ මාංශ අනුභව කරනවා. ඔබ එහෙම අදහසක් ඉදිරිපත් කළානේ. මේ බුද්ධ ශාසනයේ මෛත්‍රී කරුණා විහාරී භික්ෂුවත් පෘථග්ජන භික්ෂුවත් මෙහෙමනම් මේ දාණය ගන්නෙ මෙහෙමනම් මේ මාංශ අනුභවය සිද්ධ කරන්නේ. කිසිම සැකයකුත් නැතුව කිසිම ඇලීමකුත් නැතුව කිසිම තණ්හාවෙන් බැස ගැනීමකුත් නැතුව ආදීනව දකිමින් නම් මෙයක් මේ කරන්නේ මේ භික්ෂුවත්. රාග දේශ මොහ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන තථාගතයන් වහන්සේගේ අනුභවය ගැනකොට මොකක්ද හිතෙන්නේ? ඉතින් ජීවක වෛද්‍යවරයාට සිහි උපදිනවා. ඉතින් ජීවක වෛද්‍යවරයා සඳහන් කරනවානේ සාදු සාදු භාග්‍යතුන් වහන්සේ. මට උභාන්සේ දේශනා කරන සියල්ලම හොඳට වැටහුණා. අනවබෝධයෙන්මයි මේ ලෝකයා මේ සඳහන් කරන්නේ ශ්‍රමණයන් වහන්සේ ප්‍රාණඝාතය දැන දැන මේ විදිහට මාංශ අනුභව කරනවා. ඊට පස්සේ පින්වත්ටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවක. තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් වෙනුවෙන් යම් කිසි කෙනෙක් පරපණක් නසනවනම් පින්නත් ජීවක කාරණා පහකින් ඒ ශ්‍රාවකයා බොහෝ පව් රැස් කරගන්නවා කියලා සඳහන් කරනවා. තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් වෙනුවෙන් යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරනවා නම් පස් ආකාරයකින් පව වැඩෙනවා කියනවා. පළවෙනි කාරණා සඳහන් කරනවා ජීවක යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් පොළඹවනවා නම් ගිහිල්ලා අන්නර සතා අරගෙන එන්න කියලා. මැරීම පිණිස යම්කිසි සතෙක් රැගෙන එන්න කියලා අනුබල කළොත් බලකිරීමක් කළොත් ඒ මාත්‍රයෙන්ම මෙයාට පව් රැස් වෙනවා. ප්‍රාණඝාත අදහස තියාගෙන ගිහිල්ලා මෙන්න මේ වගේ සතේ අරගෙන ඉන්න කියලා කිව්වා. ඒ මාත්‍රෙම මෙයාට පව් රැස්සෙනවා. ඊළඟට සඳහන් කරනවා ජීවක යම්කිසි මොහතක ඒ පුද්ගලයා ගිහිල්ලා අර ගවයෙක් වෙන්න පුළුවන්, මුවෙක් වෙන්න පුළුවන්, සාවෙක් වෙන්න පුළුවන්, කුකුලෙක් වෙන්න පුළුවන්. ඊළඟට වෙනස් සත්වයක් හරි වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයේ පිණිස රැගෙන එද්දී ඒ සතා යම් තාක් බියටපත් වෙනවද? තැති ගැනීමටපත් වෙනවද? ලොමුදැහැ ගැනීමටපත් වෙනවද? එපමණට මේ පුද්ගලයාට පාපයන් රැස් වෙනවා. ඊළඟට සඳහන් කරනවා ජීවක යම්කිසි අවස්ථාවක මේ ප්‍රාණියා නසව කියලා ප්‍රාණඝාතයට විධාන කරනවා නම් අන්නේ විධාන මාත්‍රයෙන්ම දැන් ඉස්සර සඳහන් කළේ ප්‍රාණඝාතයට සතෙක් ගේන්න. ඒ මාත්‍රෙම පවු පිරෙනවා. ඊළඟට වෙවුලමින් මේ සතා අරගෙන එනවද? ඒ සතා වෙවුල වෙවුල එනවනම් අල්ලගත්ත සතා. ඉපමරණ පව පිරෙනවා. ඊළඟට ඒ සතා ගෙනාට පස්සේ මේ ප්‍රාණියන් නැසව කියලා විධාන කරනවා ඒ මොහොතේ මහා පාපයක් රැස් වෙනවා. ඊළඟ සඳහන් කරන යම් කිසි මොහොතක ඒ සතා මැරෙනකොට බොහෝ දුක් විඳිනවා නම් කපල වෙන්න පුළුවන්, තලල වෙන්න පුළුවන්, කුළුගෙඩි වලින් ගහලා වෙන්න පුළුවන්, යවුල් වලින් ඇනලා වෙන්න පුළුවන්. උණු වතුර දාලා වෙන්න පුළුවන් උණු වතුර දාලා තම්බල වෙන්න පුළුවන් එල්ලල මරල වෙන්න පුළුවන් කුමක් හරි ආකාරයකින් ඒ සත්ත්වඝාතනය සිද්ධ කරනවා නම් අන්නේ සත්ත්වඝාතනය සිද්ධ කරන වෙලාවේ යම් තාකි සතා මාරාන්තික දුක් විඳිනවද එපමණට අර පුද්ගලන පව පිරෙනවා පව රැස් වෙනවා ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඒ විතරක් නෙමෙයි ජීවක යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ නොකප මසින් ගටා බනිනව නම් නින්දාවට පත් කරනව නම් ඒ කියන්නේ කැපසරුප් විදියට මේ මාංශ වළඳන බුදුරජාණන් වහන්සේට හරි ශ්‍රාවකයන් වහන්සේට හරි නින්දා කරමින් යමෙක් කටයුතු කරනවා නම් ඉතින් කැප මාංශ වළඳන භික්ෂුවට බනින්න බෑ නින්දා කරන්න බෑ අපහාස කරන්න බෑ. සඳහන් කරලා තියෙන අටුවාවේ කැපමාංශය හරියට සාකමය ආහාරයක් ගන්නවා වගේ කියලා. එනේ Taman උදෙසා කළා කියලා ඇහුනෙත් නැති. Taman උදෙසා කළා කියලා දැකලවත් නැති. ඊළඟට ඒ මාංශය දකිද්දි කිසිම සැකයක් උපදින්නේ නැතුව ඒ මාංශය පිළිබඳ පිරිසිදුවම ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයේ පිහිටලා ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වළඳනවා නම් අන්නේ වැළඳීම හරියට කොළමැල්ලුමක් කාරයට ගන්නවා වගේ. ඒක කිසිම චෝදනාවක් කරන්න බෑ. චෝදනා කළොත් ගටහා බැන්නොත් සඳහන් කරනවා යා බොහෝ පව් රැස් කර ගන්නවා කියලා. එතකොට පින්නක් අපිට හොඳට තේරෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ මාංශය පිළිබඳව දක්වපු මතය බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කියන එක මේ බොහෝ සූත්‍රවල විග්‍රහ කරපු විවිධ ක්‍රම තියෙනවා. දැන් දීඝනිකායේ දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍ර කූට දන්ත සූත්‍ර මෙම සූත්‍ර කීපයක් තියෙනවා චූල සීල මධ්‍යම සීල මහා සීල පිළිබඳව උපසපන් භික්ෂුන් වහන්සේලාගේ එහෙම ශික්ෂා විග්‍රහ කරපු. ඊළඟට සාලේයක වගේ සූත්‍රවල තියෙනවා බුදුන් වහන්සේ මේ දස කුසල කර්මපතවලදී ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව විග්‍රහ කරපු. අද පොඩ්ඩක් අරගෙන බලමු එවැනි තැන්වල මේ සත්‍යයන් කෙරේ කටයුතු කළ යුතු ආකාරය විග්‍රහ කළ තියෙන හැටි. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ප්‍රාණඝාත කරන කෙනා ප්‍රාණඝාත කරන්නේ කොහොමද? පාණාති පාති හෝති. එයා ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාතී වේ. ලුද්ධෝ. මේ ප්‍රාණඝාත කරන කෙනා හරීම රෞද්‍ර චරිතයක්. ප්‍රාණඝාත කරන කෙනා හරීම රෞද්‍රයි. ලෝහිත පානී. මෙයාගේ අත සත්ත්ව ඝාතනය නිසා ලේන් තෙත් වෙලා තියෙන්නේ. වරින් වර. හත පහතේ නිමිත්තෝ ඒ ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා කොහොම කෙනෙක්ද හැමතිස්සෙම සතාසියපර ගහන කෙනෙක්. පහර දෙන කෙනෙක්. අදයාපන්නෝ මෙයාට කිසිම කරුණාවක් නැහැ සතාසියපාව ගැන. ඒ ප්‍රාණඝාත කරන කෙනා. ප්‍රාණඝාත නොකරන කෙනා ඔන්න චූලශීලාදී සඳහන් කළ තියෙනවා දස කුසල කර්මපතා වලදී ප්‍රාණඝාතයෙන් වැළකීමට සඳහන් කරනවා පාණාතිපාතම් පහය පාණාතිපාතෝ පටිවිරතෝ හෝති. එයා ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක් බවට පත් වෙනවා. සඳහන් කරනවා නිහිත දණ්ඩෝ. මෙයා ප්‍රාණඝාතයේකට දණ්ඩක්වත් අතර ගන්නෑ. මුගුරක්වත් අතර ගන්නෑ. නිහිත සත්තු. මෙයා සතෙක් මරන්න, ආවෙක්, මුවෙක්, කුකුලෙක් මේ කවර ආකාරයේ හතෙක් මරන්න ආයුධයක්වත් අතර ගන්නෑ. ගෝලිස්සෙක් හරි වේවා. ඝාතනය කරන ආයුධයක්වත් අතර ගන්නෑ. ඊළඟට සඳහන් කරනවා ලැජ්ජී මෙයා ප්‍රාණඝාතය පිළිකුල් කරන කෙනෙක්. ප්‍රාණඝාතය කරන ලැජ්ජ වෙන කෙනෙක් මෙයා. කුඩා මදුරු වගේ ඉඳලා ප්‍රාණඝාතය කරන ලැජ්ජා වෙන කෙනෙක්. දයාපන්නෝ. මෙයා සත්‍යයන්ගේ හරිම දයාවෙන් කටයුතු කරනවා. ඒ දයාව කොහොම එකක්ද? මෙහෙම හැඟීමක් ඇවිල්ලා තියෙද බලන්න තමන්ගේ තමන්ට තමන්ගේ ජීවිතේ මధుරව තමන්ගේ ළඟට එනව නේද? දරුවෙක් තමන්ගේ ළඟට එනවා වගේ දැනෙලා තියෙනවද? කුසගින්නේ කිරි ටිකක් නැතුව කිරි පිපාසෙන් ඉන්න පුංචි දුව හරි පුතා හරි තමන් ළඟට දන ගාගෙන ඉද්දී අම්ම කෙනෙකුට දරුවා ගැන දැනෙන්නේ කොහොමද? කිරි ටික නැතුව අඬන දරුවාගේ හඬ අම්මට ඇහෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? බදුරුවෙක් අඬාගෙන සද්දෙට අපි ගාවට එන්නේ ඒ සතාගේ කුසගින නිවා ගන්න. බලන්නේ සද්දෙට සමහරට කොච්චර වෛරයක් එනවද? ඊළඟට ඒ සතා අපේ ඇඟට වහන්නේ කුසගින්න නිවා ගන්න. අම්ම කෙනෙක් අම්ම කෙනෙකුට දරුවෙකුගේ අර බඩගිනි ඇඬීම ගැන ඇති වෙන හැඟීමයි. ඒ ඒ ඒ දරුවා කිරි ටිකක් බොන තමන්ගේ ළඟට ලඟ වෙනකොට ඇති වෙන හැඟීමයි. මදුරුවෙක් කුසගින්නට ලේ ටිකක් බොන තමන් ළඟට සද්දේ දාගෙන එනකොට තමන්ගේ ඇඟට වහන කොටයි ඇති වෙන හැඟීම සමානද කියලා බලන්නකො බුදුරජාණන් වහන්සේ තුනේ වගේ මෛත්‍රී ඉලක්කයක් මාතා යතා නියම් පුත්තන් නාවිෂා ඒක බුත්තමන රක්කේ ඒවම්පි සබ භූතේෂු මාන සම්භාවය අපරිමාණ අම්මෙකුට දරුවෙක් දැනෙන වගේ සියලුම ඒ ඒ මාතා යතා නියම් පුත්තන් නාවිෂා ඒක පුත්තමන රක්කේ ඒවම්පි සබ භූතේෂු ඒවම්පි සබ භූතේෂු සියලුම සත්‍යයන් කෙරෙහි මාන සම්භාවය අපරිමාණ එහෙනම් මේ සත්ත්ව ගොන්නට මధుරවත් තියනද නැද්ද බලන්න එතකොට අම්ම කෙනෙක් ළඟට කිරිපිපාසෙන් අඳාගෙන ඉඳ දරුවෙක් ගෙන එනවා වගේ හැඟීමක් මදුරුවාගෙන ජීවිතේ වාර කීයක් ඇවිල්ලා තියනවාද එතකොට එහෙම හැඟීමක් තියෙන කෙනෙකුට මස් වෑංජනයක් දැක්කට පස්සේ තමන්ට සැක මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ මස ගැන සැක මාත්‍රයක් හරි බලන්න මේක මේ මෙහෙම තේරුම් ගන්න දැන් යම් කිසි ගමක් තියෙනවා හුදකලා වෙච්ච ගමක් හුදකලා වෙච්ච ගමේ අපි හිතමු ජනගහණය 500ක් ඉන්නවා කියලා හුදකලා වෙච්ච ගමක් වටේට මුකුත් ගම් නැහැ හුදකලා වෙච්ච ගම ඒ ගමට පිටින් ඒ ගමට පිටින් මුකුත් මස් මාංශ ගේන්නෙත් නැහැ ගමක් තියෙනේ ගමේ 500ක් ඉන්නවා ඒ ගමේ තියෙන ලොකු වැවක් නැත්නම් පොකුණක් විශාල වැවක් කියලා අපි හිතමු. මේ වැවේ දැන් මේ ගමෙන් පිටතට යන්නෙත් නෑ ගමෙන් පිටත අය මේකට එන්නෙත් නෑ. මේ වැවේ මාළු මරණ කට්ටිය ඉන්නවා. මේ වැවේ මාළු මරණ කට්ටිය මේ මාළු අල්ලන්නේ මොන වගේ අදහසකින්ද? ගමේ මාළු කන අයට ගමේ මාංශ කන අයට මස් පිණිස මාළු මරන්නේ. ගමේ අය මාළු කන්නේ නැත්නම් එයාලා මරන්නේ ඇයිද? එයාලා මරන්නේ නැහැ. එයාලා ඒ වැවට බහලා මාළු මරන්නේ මොන වගේ හැඟීමකින්ද? ගමේ ඉන්නවා මාළු කන අය එයාලට ඇමේ මාළු මරන්නේ. එතකොට ගමේ ඉන්නවා මාළු කන අය එයාලට ඇමේ මාළු මරන්නේ. එතකොට ගමේ මාළු කන අය උදෙසා මැරීමක් වෙනවද නැද්ද? වෙනවනේ. එතකොට අපි සඳහන් කරන්නේ තමන්ගේ අතට බත් පිගානට මාළු කෑල්ලක් මස් කෑල්ලක් එද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ රටවටේ මහ මුහුදක් තියෙනවා. මේ මහ මුහුදේ මාළු අල්ලනවා පිරිස. මොකටද අල්ලන්නේ? රටේ ඉන්න හැට කන්න දෙන්න. රටේ ඉන්න අයටයි මාළු මරන්නේ. රටේ ඉන්න අය මාළු කරගෙන නතර කරොත් එයාලා මාළු මරණ එක නතර කරනවා. එතකොට තමනුත් ඒකට අඩංගු වෙලාද නැද්ද? මස් කනවන. ඔනේ යම් කිසි කෙනෙක් කුකුල් මස් කඩේකට යනවා. දැන් ගොඩාක් දැන් මම එක දවසක් දෙමට ගොඩ දෙමට ගොඩ දැන් ඒකට අවුරුදු 15ක විතර කලින් මස් විකුණන තැනකට මට යන්න වුණා. يعني එතන ඒ මම ඒ අවශ්‍යතාවය සිද්ධ කරගන්න ගිය ඒ සංකීර්ණයේම පැත්තක මස් විකුණනවා. ඉතින් මම බලාගෙන හිටියා මොකද මෙතන වෙන්නේ කියලා. කුකුල්ලු එක මේ කාමරයක එදා මම දැකපු අවස්ථාවේ නම් 50ක් 60ක් විතර. කෙතරග ගායි තියෙන 50ක් 60ක් විතර ඉන්නවා. ඔතෙන්ට සිංහලයක් යනවා ඊළඟට අනිත් අනිකුත් ආගම් වලත් යනවා. බෞද්ධ අනිකුත් ඔක්කොම යනවා. මෙයාලා ගිහිල්ලා අර කුකුළු දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා මෙන්න මේ කුකුලා කියලා පෙන්නනවා. පෙන්වුවට පස්සේ කුකුලා අරගෙන ගිහිල්ලා ලොකු තිරයක් තියෙන තිරේ එහා පැත්තට යනවා. ඊට පස්සේ දෙසරයක් විතර කුකුලගේ හරි කිකිලියගේ හරි සද්දේ ඇහෙනවා හයියේ. ඊට පස්සේ විනාඩි 5ක් විතර 10ක් විතර ගියට 10ක් යන්නේ නැහැ. එයාලා හරි මේ කඩිසරයි. විනාඩි 5කින් විතර මැරිච්ච කුකුලා හැම ගහ කුකුල ගෙනල්ලා පරාගෙට දානවා. දාලා බර කිල්ලලා අරගෙන දෙනවා මුදල් ගන්නවා. දැන් අපි හිතමු එදා දවසේ කුකුළු ටික ඉරුණා කියලා ඔහොම මරලා ඊට පස්සේ මොකද වෙන්නේ? හෙට තව කුකුළු ටිකක් හිතට ගේනවා. එතකොට අර දවසේ අර 50ක් 60ක් අර ටික ගත්ත නිසා නේද ඊළඟ දවසට තව 50ක් 60ක් ගේන්න උනේ. තමයි යම්කිසි කඩේකට යනවා. තමයි යම්කිසි කඩේකට ගියාට පස්සේ කුකුල් කුකුල්ලු 10ක් මරලා එල්ලලා තියෙනවා. දැන් Tamanට වෙන කුකුල්ලු ඉන්නවා කියලාවත් පේන්නේ නැහැ. Tamanට පේන කුකුල්ලු මස් ගාත වශයෙන් එනවල 10 දෙනෙක්. Taman මේන් එකක් අරගන්නවා. දැන් 9යි තියෙන්නේ. දැන් කොකු 10න් 9 එක තියෙන එකක නැහැ. දැන් Taman ඒක අරගෙන ගෙදර ඇවිල්ලා ආපු පොඩ්ඩක් මේ දවල් වෙන්න ඒ කඩේටම ගියොත් අර හිස් වෙච්ච කොක්කේ කුකුලෙක් ඉන්නද නැද්ද? මැරිච්ච කුකුලෙක් ඉන්නවනේ. එතකොට බලන්න අපි වක්‍රව ඔය Taman උදෙසා කියන එකට අහු වෙනවද නැද්ද? ඉතින් අපි නුවණින් හිතන්න. අපි මේ දවුන ධර්ම දේශනා කළානේ. දැන් අපි මුතුන්ට අපි සදාහන් කරන්නේ මස් කන්න එපා. අපි එහෙම කියන්නේ මස් කන්න එහෙම කියන්නේත් නැහැ. මේ දේශනා නුවණින් විමසන්න. නුවණින් විමසලා කැප නොවන දේ, ඒ කියන්නේ සුදුසු නොවන දේ භාවිතා නොකරන්න උත්සාහ කළොත් හොඳයි කියලා අපි හිතනවා. ඊළඟට තණ්හාව නොවැඩෙන විදියට කැප දෙයක් උනත් භාවිතා කරද්දී කටයුතු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ උනත් අර දේවදත්ත ස්වාමීන් වහන්සේ ජීවිතාන්තය දක්වාම මස් මාංශයෙන් වැළඳී වැළකී යුතුයි කියලා කාරණාවක් කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ කැමැති අය ඒක සමාදම් වෙන්නේ කැමැති අය කැමැති දයක් කරන්න. මොකද කැපමාංශ කියලා දෙයක්ත් තියෙනවානේ. කැපමාංශය අර Taman උදෙසා කළා කියලා සැකක් නැත්නම් Taman උදෙසා කළා කියලා කිසිම ඇසීම් මාත්‍රයක්වත් දැකීම් මාත්‍රයක්වත් නැත්නම් සැක ඒක කැපයිනේ ඒක හරියට මුකුණු වැන් මුකුණු වැන්න මැල්ලුමක් ගන්නවා වගේ කියලානේ අටුවාවේ තියෙන්නේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා කැමති කෙනෙක් ඒක සමාදම් වෙන්න කැමති නම් මාංශය නෝල දාමින්න කැමති නම් හැබැයි කැප මාංශය විතරයි. ඒ නිසා පින්නත් මේව නුවණින් කල්පනා කරන්න ධර්ම විනයට තමල මේ කාරණා දිහා බලන්න ඊට වඩා එහා දිහාක් අපට බරක් පටවන්න බෑ නුවණින් මේක තේරුම් ගන්න කියලා අපි ආරාධනා කරනවා ඉතින් ජීවක වෛද්‍යවරයා සහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අතර සිද්ධ වෙච්ච මාංශ වැළඳීම සම්බන්ධ ගැටලුව මුල් කරගෙන තමයි මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රය 56 වෙනි සූත්‍රය වශයෙන් සනිටුහම් වෙලා තියෙන්නේ. හැමදෙනාටම ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. තණ්හාව නොවැඩෙන විදිහට ප්‍රාණඝාත ආදී විශේෂෙහි කිසියම් ආකාරයකවත් අනුබලයක් නොදෙන විදිහට කිසියම් ආකාරයකවත් අනුබලයක් නොවන විදිහට අපේ පින්නතුන්ට ජීවිතේ සාර්ථක කරගන්න ප්‍රතිපත්තිය බලවත් කරගන්න මේ හැම දෙයක්ම අපි කියන්නේ ඇයි අපි පින්නතුන් ඉක්මනින් නිවන් දක්කන්න හැඟීමක් තියෙන නිසාමයි තණ්හා මාත්‍රයක් හරි අඩු අඩු කරලා තියෙනවා නම් වැරදි සංකල්ප තුනක් ඒ දුරු කරලා නිවැරදිව මේ අනුභවය කළ යුත්තේ කොහොමද කියලා තේරුම් ගන්නවලා ප්‍රතිපත්තියටම තවත් පංගු කරන්නයි මේ හැම කැපකිරීමක්ම ජයමග රූපාණී නාලිකාව ඇසුරු කරගෙන මේ ගෞරවනීය සංඝරත්නය සිද්ධ කරන්නේ හැම දිනාටම සෙත්පතන ආශිර්වාද කරනවා මේ උතුම් බුද්ධ ශාසනය තුළදීම උතුම් ධර්මාභෝධය ලැබේවා කියලා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති